ගියේ. ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග. ස්වභාවිත ගීතය යන පදය මතක් වෙනකොට ඒහා ඇඳුණු නම් ගම් රාශියක් අපිට නිතින්ම මතක් වෙනවා. සංගීතඥයින් හැටියට පී ඩන්ස්ටන් ද සිල්වා, එඩ්වින් සමරදිවාකර වගේ සංගීතඥයින් ගීත නිබන්ධකයින් අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පණ්ඩිත් විමල් අබේසුන්දර, මඩවල රත්නායක වගේ අය. ඒ වගේම ගායකයින් වශයෙන් ගන්නකොට W.F. විමලසිරි, දේවානන්ද වෛද්‍යසේකර ඉන්ද්‍රාණි විජයබණ්ඩාර, ප්‍රිම්රෝස් ජයසිංහ, මාදාංගනී තෙන්නකෝන් වගේ නම් රසක් අපේ මතකයට එනවා. ස්වභාවිත ගී කියන පදයට සරිලන විශිෂ්ට පදමාලා විශිෂ්ට තනු වගේම විශිෂ්ට ගායනාත් රැගත් ඊටාම මිහිරි යල් නොපනින ගීත රාශියක් මේ කියන යුගයේ බිහි වුණා. අද අපි තෝරගත්තේ ඒ යුගයේ විශිෂ්ට ස්වභාවිත ගී ගැයූ ගායකයෙකුගේ ගීත. පළවෙනි ගීතය අහන්න ඔබට මතකද මේ හඬ? අනිත්‍යයි ආනන්ද වෛද්‍යසේකර සහ මාලා නන්දනී පෙරේරා ගීතේ ගායනා කළේ. මේ ගීතය බිහිවුණු හැටි දේවානන්ද වෛද්‍යසේකර යම් තැනක සඳහන් කර තිබුණා. ගුවන්විදුලියේ කොරිඩෝවේ යද්දී කරුණාරත්න අබේසේකර සූරීන්ගෙන් පදමාලාවක් ඉල්ලුවාම ඔහු දහවැනි මැදිරියට ගිහිල්ලා ගුවන්විදුලියේ පියානෝව උඩ කඩදාසියක් තියාගෙන මේ පද රචනාව ලියා දුන්නයි කියලා. තනුව නිර්මාණය වෙච්ච හැටිත් හරි අපූර්වයි. මේ පදමාලාවත් අරගෙන ගිහිල්ලා දේවානන්ද වෛද්‍යසේකර නුවර තමන්ගේ ගමේ පීල්ලට නාන්න ගියාලු මිතුරන් කීප දෙනෙක් එක්ක. මේ පීල්ලේ නාමින් සිටියේදී මේ පදමාලාව මුමුණමින් මේ තනුව ඉරායාසෙන් මගේ නිර්මාණය වුණා කියලා දේවානන්ද වෛද්‍යසේකර කියනවා. ඒ මధుර ගීතය තමයි අපි දැන් ඇහුවේ. විශාරද ජයන්තාරවින්ද ඔබ දේවානන්ද වෛද්‍යසේකරගේ හඬට බෙහෙවින් කැමති සංගීතඥයෙක් කොහොමද මේ ගීතය හඳුනාගන්නේ 1953 දී පමණ තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ 2019 මේ වෙනකොටත් මේ ගීතය රස විඳින විශාල රසික පිරිසක් රට පුරාම ඉන්නවා මේ රටින් පිටත් ඉන්නවා කොහොමද ඔබ දකින්නේ මේ දේවානන්ද වෛද්‍යසේකර සාමයේ ගීතය එතකොට ඔබ ඔයගේ මේ හඬට කැමැති බව විතරක් නෙමෙයි. <laughs> එතුමාගේ ගායනාවලදී මම සංගීතයෙන් සහභාගී වෙලා තියෙනවා. වයලින් එවයිමෙන් පාස් කරන ශිෂ්‍යෙක් විදිහට ඔය 53 54 වගේ කාලේ තමයි. ඉතින් මේ මට හිතෙනවා පොඩ්ඩක් අර ඒ කාලේ අර සුනිල් ශාන්තගේ ජීවලින් පොඩ්ඩක් මිනිස්සු බටහිර අපරදිග පැත්තට හැරුණා. පොඩි අඩුවක් පෙන්වනවා මං හිතන්නේ ආනන්ද සමරකෝන්ට එතුම වෙනත් අර ගැමි ආරක් ගත්තා. මං හිතන්නේ සමරකෝන්ගේ පොඩි ආభాෂයක් මේ තන්නේ පවා සහ ජී පදමාලාවේ තියෙනවා කියලා මට හිතෙනවා. ඔව්. ඔය දැන් ඔහු ඉගෙනගත්ත පාසලේ යාපුරත් තෙන්දේරාගේ කන්‍යාරාමයේ ඉගෙනගෙන ඊළඟට කිංසුඩ් විද්‍යාලයේ තමයි ද්විතීයික අධ්‍යාපනය ලබන්නේ. කිංසුඩ් විද්‍යාලයේ අපරදිග සංගීතය තමයි ඉගැන්වෙන්නේ. නමුත් දේවානන්ද වෛද්‍යසේකරට වැඩි රුචියක් තිබිලා නැහැ පෙරදිග සංගීතය ඉගෙන ගන්න. මේ නිසා ඔහු ඒක මගහැරලා ඉන්න කාලේ ටියුඩර් කන්දනාරච්චි කියන යාගේ මේ නුවර හිටපු මිත්‍රයා තමයි ඔහුව යොමු කරලා තියෙන්නේ පෙරදිග සංගීතය පැත්තට සංගීතඥ එම්.ජී. සුගතදාසයන්ගේ සරසවි කලායතනයට සම්බන්ධ කරලා තියෙනවා. මෙතනින් තමයි ඔහු මේ පෙරදිග ඌරුව අපේ අපේකම රැඳුණු ගීතාර නිර්මාණය කරගන්නේ. ඔහුගේ ගීත චාරිකාවේ දිගටම මට හිතෙන්නේ වැඩි හරියක් පේන්න තියෙන මේ චිත්‍රපට ගීතවල ඇරුණහම මේ ගීයාරම තමයි. දෙවෙනියට අපි තෝරගත්ත ගීතයත් මම හිතනවා ඊටම නෑකම් කියන ගීතයක් කියලා. නීලනුවන් මානෙල් මල් වගේ වසකුන් සඳ වේ ගමනින් රසයක් මුහි සැටි කොමල පාරතියා තියා කිකිලියා කිකිලියා කලෙත් අරන් ඉඳට ගියා කලෙත් අරන් ඉඳට ගියා කිමි මුළුකම රස වීමීරේ වියඟ ගීත ගමේ සදා සතුර සොයා ටිකිලියා ටිකිලියා කලෙක කිරියා කලින් තරම් ඉඳ තනිය 1953 වසරේදී පඬිත් රත්නජංකර් පඬිතුමාගේ පරීක්ෂණයට ඉදිරිපත් වෙච්ච ලාබාලම ගායකයා ඔහු. ඒ වන විට දේවන්ද වෛද්‍යසේකරගේ වයස අවුරුදු 15යි. අවුරුදු 15 දී ඔහු රත්නජංකර් පඬිතුමාගේ ශිල්පීන් තේරීමේ විභාගයෙන් සමත් වෙනවා. ඊට පස්සේ මාසික නැගුමට ගී ගායනා කිරීමට උට අවස්ථාව ලැබෙනවා. ඊට ඊට පස්සේ තමයි නවමි හිර රසධාර වගේ වැඩසටහන් වලට ඔහු සම්බන්ධ වෙන්නේ. දැන් මේ නීලනුවන් මානෙල් මල් කියන ගීතය මඩවලේස් රත්නායක රචනා කළේ YMBA නවාතැනේ ඉන්නකොට මඩවල රත්නායක හමු වෙලා ඔහු ගීත පදමාලාවක් ලියලා දෙන්න කිව්වහම ඔහු අලුතින්ම පළ කරන්නට සිටින මාරයුද්ධය කියන ඔහුගේ කාව්‍ය සංග්‍රහය දෙනවා මම මේකෙන් තෝරලා දෙන්නම් හොඳ රචනයක් කියලා ඒ එහි අඩංගු රචනයක් තමයි මේ නීලනුවල් මහනෙල් මල් ගීතය දැන් කනුව නිර්මාණය කරන්නේ දේවානන්ද වෛද්‍යසේකර දැන් රතන ජංකර් පඬිතුමා මුණ ගැහුච්ච දේවානන්ද වෛද්‍යසේකර මම හිතන්නේ ඔය දේවානන්දටත් බලපාන්නට ඇති රත්නජංකර් පඬිතුමාගේ අර ජන සංගීතය පිළිබඳ අදහස්. විශාරද අරවින්ද. මේ ගීය කොහොමද? මේකත් ඔබ අර කලින් ගීයේ ගී ආර්යම කියලා සැලකන්නේ එහෙම නැත්නම් වෙනසක් තියෙනවද? රතන් ජංකර්තුමාට වඩා එහාට ගියා. දේවානන්ද. රතන් ජංකර්තුමා කිව්වේ අපේ ගීයක් අරගෙන ඒකට අන්තරා කොටසක් නිර්මාණය කරන්න කිව්වා. මේ එහෙම නෙවෙයි කෙලින්ම සතා 100% ස්වතන්ත්‍රයි. ඔව්. අප අර ජීපද රචනාව අරගෙන තමන්ට ඕන ඕන විදිහට හොඳ ඉහළ ස්වර පරාශයක් අරගෙන පහළ ස්වර ඔක්කොම එකට එකතු කරන ලස්සන ස්වතන්ත්‍ර තනුවක් හදලා තියෙනවා. මේක අපි අගය කරන්න ඕන. ඔව් මම හිතන්නේ දේවානන්ද වෛද්‍යකරන්ගේ ජනප්‍රියත්වයේ රහසත් ඒකයි සම්පූර්ණ නිදහස භුක්ති විඳින්මින් ජනගීයට හෝ වෙනත් කිසිම ආරකට කොටු වෙන්නේ නැතුව නිදහසේ තමන්ගේ ස්වර පද්ධතිය හසුරවන නිසා ඊටාම මිහිරි මధుර ගීත ඔහු නිර්මාණය කරනවා. ඊළඟ ගීතය හඳ පායා සිනාසි. Thank you. පායාසිනාති ඔබගේ මුනි උදායි අඳ පායාසිනාති ඔබගේ මුනි උදායි රසපෑන් සමේ මන හරි මගේ මන හරි මගේ මනිකේ රට පැරු ගමේ මන හරි මගේ මන හරි මගේ මනසේ ඕ හඬ පාය විනාසි ඔබගේ මුනේ උදායි හඬ පාය විනාසි ඔබගේ මුනේ උදායි මන්ද මායාතිනාති ඔබගේ මුනේ උදාරි මන්ද මායාතිනාති ඔබගේ මුනේ උදාරි ඇගේ සැලසී ඔබගේ මුනේ සබාමෙවුනා ඔබගේ මුනේ සබාමෙවුනා ඉතිරි ගොසි පායුව රජව මා හද රසයෙන් පිරුණා අද පායා සිනාසී

මඩවල රත්නායක උට විශේෂ අනුග්‍රහයක් දැක්වුවා. ඒ තමයි ඔහු කිංසුඩ් විද්‍යාලයේම වැඩි හිටි ශිෂ්‍යෙක් දේවානන්ද වෛද්‍යසේකරට වඩා. දැන් මේ ගීතය විචාර කරමින් තකින්නේ කොහොමද? එක පැත්තකින් මට පේනවා මේ පඬිතුක අමරදේවන් ජාවාසයේ තියෙන ඒ තනුවේ. එක පැත්තකින් ආනන්ද සමරකෝ. මේ දෙන්නාම එකතු වෙලා <laughs> ඒ දෙන්නගෙම මේ මේ මිශ්‍රණයක් ආభాෂය තියෙනවා කියලායි මට හිතෙන්නේ. ඔය ගීතයේ මිහිරියාව දැක්කම අපිට හිතෙනවා යම් අපේ දේශීය සංගීතඥයන්ගේ ආభాසය ඔහු ලබා ගන්න ඇති කියලා. ඉතින් අපේ කනගාටු ඇයි මේ මේ ඉක්මනට බැහැර වුනේ මේ ක්ෂේත්‍රෙන්නේ මේ වගේ මේ තනු නිර්මාපකයෙක් කියලා. ඔව් දැන් ඇත්තටම ඔහුට ලොකු අවස්ථාවක් ලැබෙනවා මේ ස්වභාවිත ගීතය පෝෂණය කරන්න. ඒ තමයි අපේ ගීත නාටක. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පඬිතුමා ලබේසුන්දර වැනි අයගේ ගීත නාටකවල ඒ අපූර්ව තනු පදමාලා ගායනා කිරීමේ හැකියාව ඔහුට ලැබෙනවා. ඉන්ද්‍රාණි විජේපණ්ඩාර, වජිරා බාලසූරිය, ප්‍රිම්රෝස් ජයසිංහ, දායරත්න රණතුංග, අමරා රණතුංග, මිල්ටන් දේනගේ, පියසිරි විජේරත්න, WF විමල්සිරි වගේ විශිෂ්ට ගායකයින් ගායිකාවන් සමග දැන් එවැනි ගීතයක් තමයි අපි අවසාන වශයෙන් තෝරගත්තේ මේ පණ්ඩිත් විමල් අබේසුන්දර රචනා කළ ගීතයක්. දැන් මේ ගීතයේ තනු නිර්මාණය කරන්නේ පණ්ඩිත් අමරදේව. දැන් මේ අපූර්ව ගීතයෙන් අද අපි අපේ වැඩසටහන හමාර ගන්නවා දේවානන්ද වෛද්‍යසේකරයන් 85 වෙනි ජන්මදිනය සමරන මේ අවස්ථාවේ අපි ඔහුගේ මේ මිහිර ගෙනෙන කටහඬට තව තමත් පණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුඛී දීඝායුකෝ භව ප්‍රාර්ථනා කරමින් අපි අද තෝරගත්ත දේවානන්ද වෛද්‍යසේකර ගායනා කර අවසන් ගීතයට සවන් දෙමු Thank you. කුසලානි මදිනායි යන් කුසලානි මුදු මදුමාලා මදිනී මදිනී රූ රජ දහනී මදිරාවේ රන් කුසලානේ පෙම් මදිරාවේ රන් කුසලානේ මුදු මදුමාලා මදිරාවේ ඒ ගීත ගායනා කළේ දේවානන්ද වෛද්‍යසේකර සහ ඉන්දානි විජේබණ්ඩාර. විශාරද අරවින්ද මේ ගීය ගැන තමක් කියන්නකෝ. මේ තනුව නිර්මාණය කරන්නේ දේවානන්ද වෛද්‍යසේකර. මේ ඔහුගේ ගීතවල තනුවල කිසියම් ආදක් අපිට පේනවා. ශෛලියක් පේනවා. දැන් වෙනත් සංගීතඥයෙකු ඔහුට නිර්මාණය කරනවට වඩා ඔහුගේ හඬ පරාසය මේ සියල්ල ඔහුට තක්සේරුවක් ඇතිනේ නිර්මාණය කරනකොට තනුවා ඒතකොට ඒකයි අනිත් ඔහු තෝරාගත්ත ගීආර. මොකක් හැටියද ඔබ දකින්නේ? දැන් මේ ගීය නම් මට වැඩිපුර ඇහුනේ ටිකක් මේ රාගධාරී ගුණයට පොඩ්ඩක් බර වෙච්ච. මොකද අර පහාඳි රාගේ ගතියක් තියෙනවා. ඔව්. ඉතින් අනේ අර කලින් අහපු ගීත වලට වඩා පොඩි වෙනසක් පෙනුනා. පොඩ්ඩක් සංකේම කරනවා. ඔව්. ඔව්. දේවානන්ද වෛද්‍යසේකර චිත්‍රපට ගන්නාවකට ගීත ගායනා කළා. ඔහු මුලින්ම චිත්‍රපටයකට ගීතයක් ගායනා කරලා තියෙන්නේ සිරිසේන විමල වීරයන්ගේ මා ආලය කළ තරුණිය චිත්‍රපටයට. මම හිතන්නේ දයා නෙල්ලම් පිටිය සමග තමයි ඔහු ඒ ගීතය ගායනා කරලා තියෙන්නේ. අපිට වැඩි මතකයක් නැහැ. මම හිතන්නේ ඒ ගීත පැටිගත වෙන්නේ නුනේ නැතුව මම හිතන්නේ. ඒක නිසා අපි අහලා නැහැ. මුත් පසුව සාමා චිත්‍රපටයට ගායනා කරපු ආශා දෑසින් ගීතයත් දහසක් සිතුවිලි චිත්‍රපටයට ගායනා කර සතුට විලායි සප්තමලයි ගීතයත් ඒ වගේම ඊට පසුව පවන් සුසුම් දැලින් වෙලි කියන ගීතයත් අපිට මතකයි ඒක තරංගා චිත්‍රපටයේ තමන්ගේ සහෝදරයා අධ්‍යක්ෂණය කරපු දැන් මේ චිත්‍රපට ගීවල ඔහුගේ ඒ ආවේනිකාර නෙවෙයි නමුත් චිත්‍රපටයට ගැළපෙන තන තමයි ඇතම් වෙලාවට බටහිර ඌරුවට ගායනා කරපු ගීත තමයි ඔහු ගායනා කළා දෙන්නේ. කෙසේ වෙතත් ඔහු ගායනා කළ සියලුම ගීත ඊටාම කර්ණ රසායන අපේ හද ඇද බැඳ ගන්නා ගීත මම හිතන්නේ දේවානන්ද වෛද්‍යසේකරගේ ගීතාවලිය પરම්පරා ගණනාවක් රස විඳිනවා අපි ඔහුට සුබපතමු ඔහුගේ ගීලොව තවත් පෝෂණය වේවා කියලා. අපි නැවතත් ආරාධනා කරමු තව ගීයක් දැක් ගන්න කියලා. ඔව් ඒ ආරාධනය සමග අද අපි අපේ වැඩසටහන නිමා කරනවා. ජනරන්ජනගී මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ ඉනෝකා ගමගේ නිෂ්පාදනය සුරේකා පෙරේරා